අපේ ආනන්ද මාහිම්කන්ද මහත්මයා තමන් තේරුම් සරණයි මට කාමික සම්බන්ධයෙන් හම්බුනේ නැහැ <laughs> මේ සවනස මට දැන් ඔය ඇත්තම මම අහන ප්‍රශ්නෙට උත්තර ටිකක් හම්බුණා අර ඉදිරි මුලින් තිබිච්ච ප්‍රශ්නවලින් මේ මම මේ කෙලිම ඇහුවත් ස්වාමීන් වහන්සේ දැන් මට හිතෙනවා අපි මේ අපි දැන් පාරමිතා ප්‍රාර්ථනා ඒතර කර්මය වගේ න්‍යාම හරහා යනකොට අපි අර නිකන් අර හොද හොද මඩේ දාන ගතියක් එනවාද කියලා මොකද මේ අපි හැම වෙලාවෙම පුද්ගල භාවයක් එතෙන්දී අපි ඇති කරගන්නවා අපි දැන් ඔබ වහන්සේ මම අර මාළුකේ පුත බමුණ ඇහුවා වගේ <laughs> ඊටම කෙටි ක්‍රමයක් තියෙනවා අපිට නිවන් දකින්න කියලා. දැන් ස්වාමීන් වහන්සේ අපිට අවබෝධයක් තියෙනවානේ මේ අපි තුමෙන් පංච උපාදාන ස්කන්ධයක් වගේ ධර්ම කොටසක් ගත්තාම මේකේ ක්‍රියාකාරීත්වය අපි හොඳට දැනගත්තොත් මෙතන මේ අපේ සංඥාවල් වේදනාවල් එහෙම නැති වෙලා නැති වෙනවා. මේක නම් බොරුවක් කියන එක අපට හොඳට තේරෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට අපිට ඒ වගේ දෙයක්ම මෙනෙහි කිරීමෙන් අපිට බැරිද මේ නිවන ඉක්මන් කරගන්න කියලා මට වහන්සේෙන් අහන්න දෙන්න ස්වාමීන් වහන්සේ. තේරුම් ගන්න. ඒක හරි. නමුත් දැන් ඔබතුමා කියුවානේ දැන් ඔය කර්මය එතකොට ප්‍රාර්ථනා ආදී කියනකොට අපිට නිකන් මේ ආත්ම සංඥාවක් එන්නේ කියලා අන්න ඒක තමයි තියෙන ප්‍රශ්නය. ඒ කියන්නේ දැන් අපි මේ කතා කරන්නේ ආත්ම කතාවක් නෙමෙයි මේක අහගෙන ඉන්නකොට යම්කිසි කෙනෙකුට ආත්ම සංඥාවක් එනවා කියන්නේ එතකොට ඒතරම්ම අපේ මනස තුළ ආත්ම සංඥාව ප්‍රබලයි කියන එකයි. දැන් අර උදාහරණයක් හැටියට මම පෙර දින එකක් කිව්වේ හිරු බැස ගියා කියන්නේ ප්‍රකාශනයක්. හිරුබැස ගියා කියන ප්‍රකාශනය ඇහෙනකොට ගණිකාවට මතක් වෙනවා තමන්ගේ වෘත්තියට එතකොට බ්‍රාහ්මණයාට මතක් වෙනවා වේද සජ්ජායනා කරන්න. පැවිද්දාට මතක් වෙනවා තමන්ගේ වතාවත් සහ භාවනා කාර්ය කරන්න. ශිෂ්‍යයාට මතක් වෙනවා පාඩම් ටික කරන්න. හොරාට මතක් වෙනවා හොරකමේ යන්න. එතකොට සල්ලාලයට මතක් වෙනවා සල්ලාලකමියන්. දැන් හිරු බැස ගියා කියන එක ප්‍රකාශනයයි කරන්නේ. ඒ ප්‍රකාශනය අපි අපට අර්ථ දැක්වෙන්නේ අපි අපේ අත්දැකීම්, මනෝභාවයන්, දෘෂ්ටි, චින්තනය මත තමයි. එතකොට දැන් මෙතන දැන් අපේ සමාන ඒකම අපි මේ කියන්නේ සංඥාවේ තියෙන විකෘතීන් කියලා. අපි ඒතර ඒ ටිකම අපි හරියට මෙනෙහි කරොත් දැන් මේ සූතාදත වචසා පරිදිදා මනසානුපෙක්කදා කියන එක නෙමෙයිද අපි කරන්න ඕනේ කියලා මට වහන්සේගෙන්. දැන් ඇත්තටම මේ සංඥාවල් බොරු. මොකද දැන් එක එකනාට මේක දකින්න එකම කාර්යය එක එක ආකාරය. එහෙම අපි ඒකට කොන්සන්ට්‍රේට් කරොත් අපිට බැරිද මේ නිවන ඉක්මන ළඟා කරගන්න කියලා මට අහන්න. ඒකම තමයි කල යුත්තේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක කරගෙන යනකොට අපි ඒක දිගට අඛණ්ඩව පවත්වන්න අපොහසත් වෙන්නේ ඇයි? ඒකට අවශ්‍ය ශක්තිය මදි නිසා. එහෙනම් ඒ ශක්තිය ගොඩනගමින් ඕන අර ටික කරන්න. අරක නවත්තලා ශක්තිය හදන්න නෙමෙයි. ශක්තිය ගොඩනගමින් අරක පවත්වන්න ඕනේ. එතකොට අපිට දැනෙන්න ගන්නවා අරක වෙනදට වඩා තීව්‍රව අපිට ඒ ගමන යන්නට පුළුවන් එතකොට ඒ අපි හිතමු දැන් දරුවෙක් අධ්‍යාපන කටයුත්තකට යොමු කළාම ඒ දරුවට මතක හිටින්නේ නැත්තම් මුලින්ම මතක හිටීමේ අභ්‍යාස කරලා ඊට පස්සේ පාඩම් ටික පටන් ගන්න ඕන කියලා. එහෙම බලාගෙන ඉන්න බෑ. පාඩම් ටිකක් කරන්න ඕන. ඒ අතරතුරේ අර ධාරණ ශක්තිය වැඩි කරන ක්‍රම අධ්‍යයනය කරන්න. පුහුණු කරන්න. එතකොට දැන් ඔබතුමාට සහ අපි හැමෝටම සුතමය වශයෙන් තියනවා මෙන්න මේ ටිකයි කරන්න ඕන කියලා පැහැදිලි අදහසක්. චින්තාමය වශයෙන්ුත් තියෙනවා. හැබැයි භාවනාමය වශයෙන් ඒකට දැස්සහම අපිට ඒක පිහිටන්න බැරි අර්බුදයක් තියෙනවානේ. එතකොට මේ පිහිටන්න බැරි අර්බුදේ එන්නේ ඇයි? මෙච්චර දන්න දේ, මෙච්චර තේරෙන දේ ඇයි කරන්න බැරි? ඒ කරන්න බැරි හේතු දෙකක් තියෙනවා කියන එකයි මේ කියන්නේ. එක හේතුවක් තමයි අර විදිහට යම් පැතුමක් තියෙනවා නම් ඒ ප්‍රාර්ථනාව තියෙන නිසා මේක නිෂේධ වෙන්නේ නැහැ. හැබැයි එතනත්තාට ඒක කරන්න බැරි වෙන්නේ අර්බුදයක් නිසා නෙමෙයි, පටලැවිල්ලක් නිසා නෙමෙයි. පැහැදිලි, ගමන පැහැදිලි, ශක්තිය අවදි වෙනවා. හැබැයි නිමා කරන්නේ නැහැ තව කෙනෙක් ඉන්නට පුළුවන් එහෙම නිශ්චිත පැතුමකුත් නැහැ. මේක කරගන්න බෑ. ඒක පිහිටන්න බෑ. ඒ තියෙන තුරුවලක. දැන් අපි වැඩි දෙනෙක් ඉන්නේ එතන. ඉතින් ඒ නිසා කල යුතු දේ දැන් අපිට හොඳටම පැහැදිලි. ඒක ගැන වාදයක් තර්කයක් නැහැ. දැන් නමුත් මේ කොච්චර පැහැදිලි වුණත් අපට භාවනාවට වාඩි වුණාන් පස්සේ මනස එකඟ කරගන්න. දැන් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරනවා අවුරුදු 7ක් ඕනේ එක දවස් 7ක් හරියට මේ සතිපට්ඨානේ වඩන්න පුළුවන්. දැන් ඉතින් මේ කතා කරන අපි ඔක්කොටම බැරිද එක දවස් 7ක් කැප වෙලා එක කරන්න? උත්සාහයක් අරගෙන බලන්න එහෙම උත්සාහ කරපු අයත් ඉන්නවා හැබැයි උත්සාහය තුල අපට දවසේ එක තප්පර කීයක්ද විනාඩි කීයක්ද හරියට සිහිය පවත්වා එතකොට මේ අනිත් හැම මොහොතෙම අපේ සිහිය ගිලිහෙන්නේ ඇයි ඒ ඒ මට්ටමට පුහුණුව අපේ මනසනේ අපිට තේරෙනවා කරන්න ඕන මේක සතියක් අකණ්ඩව සිහිය පැවැත්වීම විතරයි සතිපට්ඨානය මේක මහා ආශ්චර්යයක් නෙවෙයි. මේකට මේ පාරමිතා පුර පුර කල්ප ගණන් දඟලන්න ඕන දෙයක් නෙමෙයි කියලා. ඒක තර්කානුකූල කතාවක්. හැබැයි දැන් මේකට බැස්සට පස්සේ මේක කරන්න පුළුවන්ද? අන්න එතන තමයි නිස්සත්ව නිජීව නිෂ්පුද්ගල ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඔබතුමා කියන දේ සාර්ථක වෙනවා මෙතන සත්වයේ පුද්ගලයක ආත්මයක් හිටියානම් ඔන්න මම මේක කරන්න ඕන පටන් ගත්ත කලක්. එතකොට මෙතන සත්වයක් නෑ පුද්ගලයෙක් නෑ ආත්මයක් නෑ. ඒ නිසා මේ සාධක ගොනු වෙන සාධක ගොනු වෙන විදිහ දිහා බලලා ඕනේ අපිට මේ වැඩේ කොහොමද මෙහෙයවන්නේ කියලා හඳුනාගෙන කරන්න. ඒකයි මම කිව්වේ අපිට උපකරණයක් සංවර්ධනය කරන්න හෝ අඩුපාඩු හදන්න බෑ උපකරණේ වැඩ කරන විදිහ තේරෙන්නේ නැත්තම්. දැන් එතකොට අපි ගොඩක් දෙනා මේ හිත වැඩ කරන මේ නාම රූප ධර්ම වැඩ කරන විදිහ ප්‍රත්‍ය වෙන විදිහ හඳුනාගෙන නැහැ. හඳුනාගෙන නැති නිසා අපිට හැමතිස්සෙම මෙතන පටලවිල්ලක් ඇති වෙනවා. කියනකොට කාරණේ තේරෙනවා. එතකොට නමුත් ක්‍රියාත්මක කරන්න පුහුණු වෙන්න ඕනේ. දැන් අර එක ඔය කායික අභ්‍යාස එහෙම නැත්නම් මොනවාද ක්‍රීඩා උගන්වන ගුරුවරයෙකු තමන් වෙත ආපු අලුත්ම තරුණ දරුවෝ කණ්ඩායමට කියා දෙනවා අඩි 15ක් උස තාප්පකින් කොහොමද පහසුවෙන් පනින්නේ කියලා. ඒකට සිත හසුරුව ගන්න ඕන විදිහ, කය හසුරුව ගන්න ඕන විදිහ, ජවය ගන්න ඕන විදිහ, කයට හානි වෙන්නේ නැතුව අස්ති බින්දෙන්නේ නැතුව ඒක කරන හැටි මේ ඔක්කොම පැහැදිලි කරලා දෙනවා පැය ගණනක්. ඒකේ අවශ්‍ය න්‍යාය සහ තාක්ෂණය. එතකොට මේ ටික ඔක්කොම පැහැදිලි කරලා දීලා ඒ ගුරුවරයා අහනවා දරුවන්ගෙන් දැන් තේරුණාද හැම? තේරුණා. මොකුත් ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැහැ. ආ එහෙමනම් දැන් ඉතින් පණින්න. තාප්පයක් පෙන්ලකෝ දැන් පණින්න. දැන් එක් එක්කෙනා මූණේ මූණ බලනවා. දැන් ඉතින් අර ගුරුතුමා අහන්නේ දැන් මේක තේරුණා නම් ප්‍රශ්නක් නැත්තම් දැන් මේක න්‍යාය දන්නවා නම් ඒකේ තාක්ෂණය දන්නවා. ඇයි පණින්න බැරි? අන්න ඒක තමයි පුහුණුව නැති ප්‍රශ්නය. ඒතර මේ පුහුණුව කොහොමද කරන්න ඕන කියන එක තමයි මේ පාරමිතා කියන්නේ. භවෙන් භවෙ කොහොමද මේක සකස් කරන්නේ? එතනට රැකසිලා නැත්තම් අපි සතියක් අකණ්ඩ සතිපට්ඨානය වඩනවා සිහිය පවත්වනවා කියලා හිතාගෙන වාඩි වුණාට ඒක කරන්න බෑ. ඇයි කරන්න බැරි වෙන්නේ? ඕන නම් ඒ අදාළ සාධක සම්පූර්ණ වෙලා නැති ඒ නිසායි අපිට තේරුම් ගන්න වෙන්නේ මෙතන සත්‍යයේ පුද්ගලිකාත්ම කතාවක් නෙමෙයි. මේ සාධක ගොනු කරන්න ඕන සාධක ගොනු කරන්න උත්සාහ කළාට ගොනු වෙන්නේ නැත්නම් අඩුව තියෙන්නේ කොතනද? අන්න එතකොටයි අපිට ආයේ මේ පාරමිතා ප්‍රාර්ථනා කර්ම මේවා හොයන්න වෙන්නේ. එහෙම නැත්නම් අර බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ දිත්තේ දිත්ත මත්තම් භවිසති සුතේ සුත මත ඒ කතාව ඇහුවා එතන ඉවරයි. ඉතින් අපිට ඒක ඒතර ඒක නේසන්නස් අපි දැන් අර ඇත්තම සතිය සහ නෝන දිනු කරන්න ඕනේ. කියන්නේ අපි ඒකත් ප්‍රැක්ටිස් එකක් නේ නේසන්නස්. අපි දැන් අපි කෙරෙන්නේ නැති කොටසක් තියෙන අපේ භාවනාව. ඉතින් ඒක හරහා ඒක වෙන්නේ නැද්ද සන්නස්? ඒ ප්‍රැක්ටිස් එක නෙමෙයි. ඒ ප්‍රැක්ටිස් එකේ අවසානයට අර විභාගය සමත් වෙනවා වගේ කාර්ය තමයි ඒක. විභාගයට ලියන්න ගියාට උත්තරේ හරියට එන්නේ නැත්නම් ඒක සමත් වෙන්නේ නැත්නම් ඉතින් ආයෙ ඉගෙන ගන්න වෙනවා මුලින්ද. මුලින්දලා හො තමන්ට වැරදිච්ච තැන හොයලා ඉගෙන ගන්න. එතකොට ඒ අතනේ ප්‍රැක්ටිස් කර කර ඉන්නව නෙමෙයි. ඒ අවසානයේ මේ පොයින්ට් එකෙන් එහාට පනින්නට මඟ පෙන්වනවා. ඉතින් ඒක කිව්වට අපිට පනින්න බැරි නම් එතකොට මෙන්න මේ මට්ටමින් තියලා මේ මේකට උඩින් පනින්න මේකේ හැප්පෙන්නේ නැතුව පැටලෙන්නේ නැතුව පනින්න කිව්වම අපිට පනින්න බැරි නම් තව අපි පුහුණු කරන්න. ඒ කතාවයි මේ කියන්නේ. ඒවයි <laughs> සම්. <laughs> බොහොම පිළිබඳව. අනේ ඒක තමයි සම්.